අපි දකින දේවල්, අපිට ඇහෙන දේවල්, අපි හිතන දේවල් මේ හැම දෙයකම ගැඹුරුම මූලය මොකක් වෙන්න පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපේ යථාර්ථය දිහා බලන විදිය මුළුමැනින්ම වෙනස් කරන්න පුළුවන් මූලිකම ඉගැන්වීමක් ගැන. ඉඳින් බලන්න මේ වචන ටිකෙන් තමයි බුදුරජාණන් වහන්සේ යථාර්ථය ගැන අපි දේවල් තේරුම් ගන්න විදිය ගැන මූලිකම સિદ્ધාන්තයක් හෙළිදරව් කරන්න පටන් ගත්තේ. ඒක කොච්චර ගැඹුරු දෙයක්ද කියනවනම් ඒකට සවන් දීපු භික්ෂුන් වහන්සේලාටවත් මුලදිම මේක තේරුම් ගන්න බැරි වුණා. එහෙනම් අපි බලමු මොකක්ද මේ ගැඹුරු කාරණය කියලා. හොඳයි මේ ගමන අපි පටන් ගන්න ඕනේ අපි හැමෝගෙම වගේ සාමාන්‍ය මානසික තත්වයෙන්. ඒ කියන්නේ සූත්‍රය හඳුන්වන විදිහටම කිව්වොත් අශ්‍රතවත් පෘථග්ජනයා කියන තැනින්. ඒ කියන්නේ උතුම් ධර්මයේ ගැන අහලා නැති කෙනෙක් දේවල් දකින විදිහෙන් තමයි අපි මේ කතාව පටන් ගන්නෙ. එතකොට කවුද මේ අශ්‍රතවත් පෘථග්ජනයා කියන්නේ? සරලවම කිව්වොත් මේ තමයි අපි ගොඩක් දෙනෙක් ලෝකේ දිහා බලන ඩිෆෝල්ට් විදිය. ඒ කියන්නේ ගැඹුරු ධර්මයක් ගැන අහලා නැති නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැතුව තමන්ගේම ආශාවන්, තමන්ගේම මුලාවන් කියන කණ්ණාඩියකින් ලෝකේ දකින්න කෙනා. ඔන්න ඔතනින් තමයි අපි මේ ගමන පටන් ගන්නෙ. මේ සංජානන ඉනිමගේ පහළම පඩියෙන්. දැන් මේ සංජානන මට්ටම් අතර වෙනස හරියටම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේම පාවිච්චි කරපු හරිම සරල උදාහරණයක් අපිත් ගමු. ඒ තමයි පටවි ධාතුව. ඒ කියන්නේ පොළොවට පස් වෙලා යන ස්වභාවය. බලන්නකෝ මේ එකම දෙයක් දිහා විවිධ මානසික මට්ටම් වල ඉන්න අය බලන විදිය කොච්චර වෙනස්ද කියලා. මෙන්න බලන්න පුහුණු නොකල මනස වැඩ කරන විදිය පොළව වගේ කිසිම විශේෂයක් නැති මධ්‍යස්ථ දෙයක් කොහොමද මම මගේ කියන කතාවකට පැටලෙන්නේ කියලා? මුලින්ම හරි මේ පොළව කියලා හඳුනගන්නවා. ඊළඟට ඒ පොළව ඇතුලේ මම ඉන්නවා කියලා හිතනවා. ඊට පස්සේ පොළවෙන් මම හැදුනා කියලා හිතනවා. අන්තිමටම පොළව මගේ කියලා හිතලා ඒ ගැන සතුටු වෙන්නත් පටන් ගන්නවා. මේ තමයි අපි නොදැනුවත්වම වගේ හැම දෙයක් ගැනම හිතේ ගොඩනගා ගන්න මානසික ක්‍රියාවලිය. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ වගේ වැරදි විදිහකට අපි දේවල් තේරුම් ගන්නෙ? සූත්‍රය හරිම පැහැදිලි. ඒකට හේතුව ඒ පඨවි ධාතුව ගැන පිරිසිඳ දකින නුවණ, ඒ කියන්නේ යථාර්ථය දකින සම්පූර්ණ අවබෝධයක් නැතිකම. මූලිකම හේතුව තමයි අවිද්‍යාව. හැබැයි වැදගත්ම දේ තමයි මේ කතාව පුළුවට විතරක් සීමා වෙන්නේ නැහැ. මේ මානසික රටාම හැම දෙයකටම පොදුයි. වතුර, ගින්දර, වාතය, සත්තු, දෙවියෝ, බ්‍රහ්මයෝ, අපි දකින දේවල්, අහන දේවල්, හිතන දේවල් විතරක් නෙවෙයි පුදුමම දේ තමයි නිවනට පවා මේ මගේ කියන ලේබලය ඇලවන එක. සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ හැම කරුණකටම අපි පාවිච්චි කරන්නේ අර වැරදි ක්‍රියාවලියම තමයි. හරි දැන් අපි යමු මේ ඉනිමේගේ ඊළඟ පඩියට. ඒ තමයි ශෛක්ෂ පුද්ගලයා. ඒ කියන්නේ තමන්ගේ හිත ක්‍රියාශීලීව පුහුණු කරන කෙනා. කවුද මේ ශෛෂික පුද්ගලයා කියන්නේ? ඒ කියන්නේ තවම සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නැහැ. ඒ කියන්නේ රහත් වෙලා නැහැ. හැබැයි නිවන අවබෝධ කරගන්න ඕන කියලා හිතාගෙන මේ පාරේ යන කෙනෙක්. මෙතන තියෙන ලොකුම වෙනස තමයි නිකම් මුලා වෙලා ඉන්නවා වෙනුවට ඇත්ත හොයාගෙන යන ක්‍රියාශීලී ගමනක් පටන් ගැනීම. මේ දෙකේ වෙනස මෙතන හොඳටම පැහැදිලි වෙනවා. බලන්න. පෘථග්ජනයා පටවිධාදුව මගේ කියලා අරගෙන ඒකෙන් සතුටු වෙනවා. හැබැයි ශෛක්ෂ පුද්ගලයා වැරද්ද කරන්නේ නැහැ. ඒකෙන් සතුටු වෙන්නේ යන්නේ නැහැ. මොකද පෘථග්ජනයාට ඇත්ත අවබෝධයක් නැහැ. ඒත් ශෛක්ෂ පුද්ගලයා දන්නවා මේක හරියටම අවබෝධ කරගන්නම ඕන දෙයක් කියලා. ඔන්නොර තමයි මම මගේ කියන දැක්මෙන් අයින් වෙන්න තියෙන පළවෙනිම තීරණාත්මක පියවර. හරි. එහෙනම් දැන් අපි යමු තුන්වෙනි සංචාරණ මට්ටමට. ඒ තමයි රහතන් වහන්සේගේ දැක්ම. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච මනසක පැහැදිලි දැක්මක්. රහතන් වහන්සේ නමක් කියන්නේ මේ මානසික ගමනේ අවසානයේටම ආපු කෙනෙක්. හිතලා බලන්නකෝ. කෙලස් කියන හැම බරක්ම සම්පූර්ණයෙන්ම බිමින් තියලා භවයට අපිව බැඳලා තියෙන හැම බැම්මක්ම කඩලා දාලා निराවුල් පැහැදිලිම අවබෝධයකින් නිදහස් වෙලා ඉන්න මානසික තත්වයක්. උන් ලෝක තමයි සම්පූර්ණ මානසික පාරිශුද්ධත්වය කියන්නේ. මේ වගුවෙන් මේ මනස් තුනේ වෙනස එකපාරටම අල්ලා ගන්න පුළුවන්. බලන්න එකම පටවි ධාතුවක් දිහා බලනකොට පෘ탁ජනයා මගේ කියලා සතුටු වෙනවා. හේතුව අවබෝධයක් නැති නිසා. ශෛක්ෂ පුද්ගලයා ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. හේතුව ඒක අවබෝධ කරගන්න ඕනේ කියලා දාන්න නිසා. රහතන් වහන්සේත් සතුටු වෙන්නේ නැහැ. හේතුව ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන ඉවර නිසා. බලන්න අවබෝධය ක්‍රමානුකූලව පිරිසිදු වෙන අපූර්ව. ඉතින් රහතන් වහන්සේගේ මේ පැහැදිලි දැක්ම එන්නේ කොහෙන්ද? සූත්‍රයේ ඒකටත් නිශ්චිත හේතුවක් දෙනවා. මේක නිකම්ම දැනුමක් බුද්ධිමය අවබෝධයක් විතරක් නෙවෙයි. මේක මූලික කෙලෙස් තුනකින් නිදහස් වීමේ ප්‍රතිඵලයක්. ඇයි රහතන් වහන්සේ මෙච්චර පැහැදිලිව දකින්නේ? මොකද්ද? උන්වහන්සේ රාගයෙන් නිදහස්. ඒ කියන්නේ වීතරාගී. ද්වේෂයෙන් නිදහස්. ඒ කියන්නේ වීත දෝෂී. මෝහයෙන් නිදහස්. ඒ කියන්නේ වීත මෝහි. මේ මූලිකම කෙලෙස් තුන නැති නිසා උන්වහන්සේ දකින දේ කිසිම විදිහකින් විකෘති වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි යන්නේ මේ සංජානනයේ ඉහළම උච්චතම අවස්ථාවට. ඒ තමයි තථාගතයන් වහන්සේගේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දැක්ම උන්වහන්සේ මේ සම්පූර්ණ ක්‍රියාවලියේ මූලාරම්භයේම ඒ කියන්නේ මුලම අල්ලගත්තා. දැන් බලන්න තථාගතයන් වහන්සේත් රහතන් වහන්සේ නමක්. එනිසා උන්වහන්සේත් මුලාවකින් තොරව තමයි දකින්නේ. හැබැයි උන්වහන්සේ ඊටත් වඩා ගැඹුරු දෙයක් අවබෝධ කරගත්තා. ඒ තමයි මේ මුරු සංජානන ක්‍රියාවලියම පටන් ගන්න තැන ඒකේ මූලය. මෙන්න මේක තමයි මේ සම්පූර්ණ ඉගැන්වීමේ උච්චතම අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ මූලිකම සොයාගැනීම තමයි මේ. ඒ තමයි තණ්හාව. ඒ කියන්නේ ආශාව. මේ හැම දුකකටම මේ හැම පැටලීමකටම මුල තණ්හාව කියලා අවබෝධ කරගත්තා. ඒ තණ්හාව කියලා මූලෙම සම්පූර්ණයෙන්ම නැති කරලා අත්හැරලා නිරුද්ධ කරලා තමයි උන්වහන්සේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. ඔන්න ඕක තමයි සූත්‍රයේ නමින්ම කියවෙන හැම දෙයකම මුල් වෙන දේ. හොඳයි. එහෙනම් අවසාන වශයෙන් අපි බලමු මේ සම්පූර්ණ ඉගෙනීම අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් අවසානයේදී අපිට අපින්ම අහගන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේක ලෝකයේ තියෙන විදිහටම දකින්නේ නැතුව මම මගේ මගේ ආත්මය කියන පෙරහන ඇතුලෙන් අපි කොච්චර වාරයක් නම් දේවල් දිහා බලනවද මේ ඉගැන්වීම ඇත්තටම අපිට කරන ආරාධනාවක් අපේම හිත වැඩ කරන විදිය අපි දේවල් තීරුම් ගන්න විදිය ගැන හොඳින් නිරීක්ෂණය කරන්න කියලා